බොහොමත් පිං ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. නපුංසක පණ්ඩක උබතෝ වයංචන වැනි විකෘතිමත් භාව රූප ඇතිවීමට හේතු වන්නේ කවර ආකාරයේ අකුසල කර්මයන්ද? ඒක ඉතින් අපිට හරියටම කියන්න බෑ. ප්‍රධාන වශයෙන් අර විදිහට ස්ත්‍රී දූෂණය වගේ කාරණා තමයි ධර්මයේ දක්වලා තියෙන්නේ ඒ බඳු තත්වයන්ට හේතු හැටියට තව ඉතින් විවිධ අකුසල කර්ම ඒවට හේතු වෙන්න පුළුවන්. ඒවා හරියටම නිශ්චිතව මේ මේවයි කියලා එහෙම දක්වන්න පහසු නැහැ. ප්‍රධාන වශයෙන් දක්වලා තියෙන්නේ පර අඹුවන් ඇසුරු කිරීම, ස්ත්‍රී දූෂණය වගේ කාරණා. සහ ඊළඟට ඊළඟට අර මනෝභාවයන් වශයෙන් අර විදිහට මිශ්‍ර මනෝභාවයන් ඒ කියන්නේ ස්ත්‍රී තෘෂ්ණාත් ඇති වෙනවා, පුරුෂ තෘෂ්ණාත් ඇති වෙනවා. එතකොට එතන කර්මය නෙමෙයි, එතන තෘෂ්ණාවේ මූලිකත්වය එතන ප්‍රධාන වශයෙන් බලපාලා තියෙනවා. කර්ම ශක්තිය බලපානකොට අර වගේ කර්ම තමයි ප්‍රමුඛ වශයෙන් කියන්නේ.